තින්නෝ හංතාර ඉස්සාමි සංසාරෝගා මහභයාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මාළඹේ සුදර්ශන මාවතේ පදිංචි බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා සහ තිලකා මහානාම මහත්මිය දූ දරුවන් සමග මහානාම පවුලේ සියලු දෙනා විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ තංගල්ලේ මැදගම විසූ මාළනී මහානාම සිරිවර්ධන මෑණියන් ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින ඩී.ඩබ්ලිව් මහානාම පියාණන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ නවආරහාදී බුදුගුණ අතර විද්‍යා චරණ සම්පන්න බුද්ධ ගුණය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට බුදුරජාණන් වහන්සේගේ ගුණ සාමාන්‍ය කෙනෙකුන්ට පැහැදිලි කිරීම තබා අරමුණු කිරීමවත් පහසු නොවන බවයි ධර්මයේහි පැහැදිලි කරන්නේ. ඒකට හේතුව තථාගතයන් වහන්සේගේ ගුණ මහත්වය සහ ඒ ගුණයන්හි පවතින සියුම් ස්වභාවය එවැගේම ඒ ගුණයන්හි පවතින අනන්ත ස්වභාවය නිසා අපගේ ශක්ති ප්‍රමාණයෙන් දහම් පොතපතෙහි පැහැදිලි කරලා තියෙන අප විසින් තේරුම්ගෙන තියෙන අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ විද්‍යාචරණ සම්පන්න බුද්ධ ගුණය පිළිබඳව අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට උත්සාහවත් වෙන්නේ. ඒ සම්බන්ධව අපි මාතෘකා කරන්නට යෙදුනේ මහබෝසතාණන් වහන්සේ කෙනෙකුන්ගේ චිත්තසංතානෙහි පහළ වෙන චිත්ත සංකල්පනාව දැක්වෙන අපි කවුරුත් නිතර අහලා තියෙන ගාථා ධර්මයක් බුද්ධෝහං බෝධිස්සාමි මුක්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝඝ මහබ්බය සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා ගුණ පුරන බෝසත්වරයෙකුගේ චිත්තසංතානෙහි පවතින කරුණා මෛත්‍රිය පෙරදරි වූ චිත්ත සංකල්පනාවයි මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නේ සංසාරෝඝා මහබ්බය මේ සසර නැමැති ඕඝය සසර නැමැති සැඩපහර මහා බියකරුයි බියජනකයි මහත් අනර්ථය ඇති කරන ස්වභාවයෙන් යුක්තයි ඉතින් ඒ සසරෙහි ස්වභාවය මූලික වශයෙන් තමන් වහන්සේ අවබෝධ කොටගෙන අන් අයට අවබෝධ කරවන්නෙමි බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ මේ සංසාරයේ නැමැති දුක්ඛ ස්කන්ධයෙන් තමන් වහන්සේ නිදහස් වෙලා අන්‍ය සත්වයෙන් නිදහස් කරවන්නෙමි. තින්නෝහං තාරයිස්සාමි ඒ සසර නැමැති සැඩපහරෙන් තමන් වහන්සේ එතර වෙලා අන් අයත් එතර කරවන්නෙමි. කුමක් නිසාද මේ සසර සැඩපහර මහත් බියජනක නිසයි කියන මේ කාරණය ඒ මහබෝසත්වරයෙකුගේ චිත්තසංතානයේ මතුවෙන උදාර චිත්ත සංකල්පනාවක්. ඒ චිත්ත සංකල්පනාව මූලික කොටගෙන තමයි උන්වහන්සේලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්, අටා සංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් සසරේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දස පාරමිතා ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සමතිස් ආකාරයකින් සම්පූර්ණ කරලා උතුම් ਸਰවඥතා ඥානය සාක්ෂාත් කරා. ඒ විදිහට සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්තු උතුමන්ගේ අප්‍රමාණ බුද්ධ ගුණය තථාගතයන් වහන්සේ විසින්ම නව ආකාරයකින් විග්‍රහ කරලා දක්වලා තියෙනවා ඒ තමයි අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ නව ගුණ පාඨයෙන් තථාගතයන් වහන්සේ විසින්ම දක්වන්නේ ඒ සමස්ත බුද්ධ ගුණය කැටිකොට මහජනයාට වටහා ගන්නට පහසු ආකාරයෙන් ಗುಣ 9කට වෙන්කොට දේශනා කරලා තියෙන ආකාරය අද දවසේ ධර්ම දේශනාව තුළින් මේ නවගුණ පාඨයේහි තුන්වැනි බුද්ධ ගුණය හැටියට දැක්වෙන විඥා චරණ සංකල්ප බුද්ධ ගුණය මූලික කොටගෙනයි අද දේශනාව සිද්ධ කරන්නේ. තථාගතයන් වහන්සේ විඥා චරණ සම්පන්න නම් වනසේක. කවර හේතුවක් නිසාද කවර කරුණු නිසාද බුදුරජාණන් වහන්සේ විඥා චරණ සම්පන්න කියලා හඳුන්වන්නේ? තථාගතයන් වහන්සේ ආර්ය විද්‍යාවෙන් සහ ඒ ආර්ය චරණයෙන් යුක්ත නිසා ආර්ය විද්‍යාවයි කියලා කියන්නේ කොමක්ද? දැන් ලෝකේ විවිධ විද්‍යාවන් පවතිනවා. වර්තමානයේ අපි හුඟක් වෙලාවට සාමාන්‍ය ජනතාව බටහිර ලෝකයේ විසින් හඳුන්වා දුන්නු භෞතික විද්‍යාව තමයි විද්‍යාව හැටියට හඳුනා ගන්නට පෙළඹිලා තියෙන්නේ. නමුත් ඒ බඳු විද්‍යාවන් අනාර්ය විද්‍යාවන් හැටියටයි හඳුන්වන්නේ. ඒ කුමක් නිසාද? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ඒ වගේම ශෝකය දුක පීඩාව ඇති කරන්නා වූ මේ සංස්කාර ධර්මයන් උපාදාන කරගනිමින් ඒවාම වැළඳගෙන ඒවා පිළිබඳවම සොයන ඒවා පිළිබඳවම පරේෂණ කරන ඒවාම අත්පත් කරගන්නට වෑයම් කරන ඒ දුකෙහිම ගිලෙන විද්‍යාවන් නිසා තමයි ඒවා අනාර්ය විද්‍යාවන් හැටියට හඳුන්වන්නේ. ඒතර දැනටමත් Taman දුක්ඛ දෝමනස්යන් සහිතව පවතිනෝ ඒ පවතිනා වූ දුක්ඛ දෝමනස්යන් ඇති කරන පංචස්කන්ධයක්ම සොයන්නට ඒවාම ලබන්නට ඒවාම අත්පත් කරගන්නට ඒවාම ලං කරගන්නට යම් විද්‍යාවකින් උත්සාහ කරනවද? ඒතර ඒ බඳු විද්‍යාව අනාර්ය විද්‍යාවක්. ආර්ය විද්‍යාවයි කියලා කියන්නේ Taman දැනට දුක් දුන්නස් සහිතව පවතිනොයි කියන බව තේරුම් අරගෙන ඒ දුක ඇති කරන්නා වූ මේ පංචස්කන්ධයන්ගෙන් එතර වෙන්නට විනිර්මුක්ත වෙන්නට ඒ දුක අතික්‍රමණය කරන්නට දුක ඉක්මවා යන්නට ඒ දුක නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට යම් කිසි කෙනෙක් පරේෂණ කරනවද ඒ සඳහා උනන්දු වෙනවද ක්‍රියාත්මක වෙනවද ඒ පිළිබඳ ඥාණය තමයි ආර්ය විද්‍යාවයි කියලා හඳුන්වන්නේ. එතකොට සැබෑම ආර්ය විද්‍යාව එහෙම නැත්නම් ඉහළම ආර්ය විද්‍යාව හැටියට දක්වන්නේ අරහත් මාර්ගඥානය. එහෙම නැත්නම් ආසවක්ඛය කර ඥානය. ඒ ආසවක්ෂය කර ඥානය ප්‍රධානම ආර්ය විද්‍යාවයි. එයින් තමයි සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරන්නේ, සියලු දුක් නැති කරන්නේ, සංසාර දුක්ඛයන් සියල්ලක් ප්‍රහාණය කරන්නේ. එතකොට ක්ලේශ ප්‍රහාණය නිසා කෙලෙස් දුක දුර වෙනවා. නමුත් පංචස්කන්ධයේ පවතින තාක්කල්ලේ ස්කන්ධ දුක්ඛය පවතිනවා. නමුත් පරිණිරවාණයත් සමග එහෙම නැත්නම් ස්කන්ධ පරිණිරවාණයත් සමග ඒ සියලුම ස්කන්ධ දුක්ඛයත් නිමා වෙනවා. එතකොට ස්කන්ධ දුක්ඛේ නිමා වෙන්නට නම් පරිණිරවාණයටපත් වෙන්න ඕන. පරිණිරවාණයටපත් වෙන්නට නම් ක්ලේශ පරිණිරවාණයට පැමිණෙන්නට ඕන ක්ලේශ පරිණිරවාණය කියලා කියන්නේ අරහත් මාර්ගඥාණයෙන් සියලු කෙලෙස් ධර්ම අවිද්‍යා තෘෂ්ණා මුල් කොටගත් සියලු ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට ඒ හඳුන්වනවා බුද්ධත්වයේ හැටියට සම්මා සම්බුද්ධ පච්චේක සම්බුද්ධ සහ ශ්‍රාවක බුද්ධ කියලා මේ අරහත් මාර්ග ඥානය උපදවා ගන්නා වූ ක්‍රම තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ ස්ව ඥාණයෙන්ම ස්ව උත්සාහයෙන්ම අන් කෙනෙකුගේ මඟ පෙන්වීමකින් තොරව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ කොට ඇති සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරනවා ඒ සමගම ලෝකේහි අතීතාක් සියලු ධර්මයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් සහිතව ඒ ලෝකේ අතීතාක් සියලු ධර්මයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධය සහිතව අරහත් මාර්ගඥානය උපදවන්නා වූ චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කරන්නා වූ අවස්ථාව තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ. පච්චේක සම්බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ස්වඥාණයෙන්ම අවබෝධ කරනව වෙන කෙනෙකුගේ මඟ පෙන්වීමකින් තොරව. නමුත් උන්වහන්සේට අර ලෝකයේ ඇතිතාක් සියලු ධර්මයන් පිළිබඳ ਸਰව සම්පූර්ණ අවබෝධයක් ඇත්තේ නැහැ. දුක දුරු කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ප්‍රමාණවත් වූ ආර්ය විද්‍යාවක් උන්වහන්සේගේ සිතෙහි ජනිත වෙනවා. ඒ ආර්ය විද්‍යාව පාදක කොටගෙන අරහත් මාර්ගඥානය උපදවනවා. අන් කෙනෙකුගේ මාර්ගෝපදේශයකින් තොරව ස්වඥාණයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට උන්වහන්සේ සමත් වෙනවා. ඒ නිසා හඳුන්වනවා පච්චේක සම්බුද්ධ. ඊළඟට සම්මා සම්බුදු කෙනෙකුන්ගේ මඟ පෙන්වීමක් ඇතිව එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙකුගේ මඟ පෙන්වීමක් ඇතිව චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන අවස්ථාව තමයි ශ්‍රාවක බුද්ධ කියලා හඳුන්වන්නේ. එය තමයි අපි සාමාන්‍ය විවාහාරයේදී අරහත්ත්වයට පැමිණෙනවයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට අරහත් මාර්ගඥානය අවබෝධයේ හැටියට බුද්ධත්වයේ හැටියට හඳුන්වනවා. ඒ බුද්ධත්වයේ ලබන අවස්ථා තුනක් තියෙනවා. සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි වශයෙන්. අර බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් මහබෝසත්වරයෙකුගේ ප්‍රාර්ථනාව වෙන්නේ අදිෂ්ඨානය වෙන්නේ බුද්ධෝහං බෝධිස්සාමි මම අවබෝධය ලබාගෙන අන් අයටත් අවබෝධය ලබා දෙන්න. එතකොට කෙබඳු අවබෝධයක්ද මේ ආර්ය විද්‍යාව පිළිබඳ අවබෝධය. ආර්ය ඥානය පිළිබඳ අවබෝධය. එතකොට ආර්ය විද්‍යාවයි කියලා කිව්වේ කුමක්ද? මේ සංසාර දුක්ඛයෙන් එතර වීම පිළිබඳ ඥානය. මේ පංචස්කන්ධය නැවත නැවත ජනිත වෙන තාක් ඒ පංචස්කන්ධය ඇසුරු කොට පවතින තාක් ඒ පංචස්කන්ධය උපාදාන කරන තාක් ප්‍රශ්නාවෙන් එය පවත්වන තාක් මේ දුක්ඛස්කන්ධයෙන් මිදීමක් නැහැ. ඒ යථාර්ථයේ දකින්නට තරම් යම් කිසි කෙනෙකුට ප්‍රඥාව උපදවන්නට පුළුවන් නම් ඊට මූලික වෙන අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්නට තරම් යම් කිසි කෙනෙකුට යම් ඥානයක් විද්‍යාවක් උපදවන්නට පුළුවන් නම් එය තමයි අරහත් මාර්ග ඥාන සංඛ්‍යාතෝ ආර්ය විද්‍යාවයි කියලා හඳුන්වන්නේ. ඒ අරහත් මාර්ග ඥානය එතකොට ප්‍රධාන ආර්ය විද්‍යාව. ඒ ආර්ය විද්‍යාව අනුව යන එහෙම නැත්නම් ඒ ආර්ය විද්‍යාව උපදවා ගන්නට සහාය වෙන අවශේෂ ලෞකික විද්‍යාවන් සමූහයකුත් පවතිනවා ආර්ය විද්‍යාවට උපකාර වෙන ඒ විද්‍යාවනොත් සමග තමයි අෂ්ට විද්‍යා කියලා හඳුන්වන්නේ. එතකොට මොනවද අෂ්ට විද්‍යා හැටියට දක්වන්නේ? විදර්ශනා ඥාන, මනෝමය ඉර්ධි ඥාන, ඉද්ධිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන, ආසවක්ඛය ඥාන කියන මේ ඥාන අට තමයි අෂ්ට විද්‍යා හැටියට දක්වන්නේ. එහි ආසවක්ඛය ඥාන සංඛ්‍යාත අරහත් මාර්ගඥානය තමයි ප්‍රධාන ආර්ය විද්‍යාව වෙන්නේ. ඒ ආර්ය විද්‍යාව ඉපදවීම සඳහා උපකාර වෙන සහාය වෙන අවශේෂ ලෞකික විද්‍යාවනොත් ආර්ය විද්‍යා සංඛ්‍යාවටම සංග්‍රහ කරලා අෂ්ට විද්‍යාවක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ විද්‍යා අට ශ්‍රාවකයින්ටත් සාධාරණයි. මේ කියන ලද අෂ්ට විද්‍යාව ශ්‍රාවකයන්ටත් උපදවන්නට පුළුවන්. එහෙමනම් සම්මා සම්බුදු කෙනෙකුගේ තියෙන විශේෂත්වය මොකක්ද? උන්වහන්සේගේ මේ අෂ්ට විද්‍යාව අරහත් මාර්ගඥාණයෙන් පමණක් නෙවෙයි සර්වඥතා ඥාණයෙන් තමයි පරිපූර්ණත්වයටපත් වෙන්නේ. සාමාන්‍ය ශ්‍රාවකෙක් අරහත් මාර්ගඥාණයෙන් එහෙම නැත්නම් ආසවක්ඛය ඥාණයෙන් තමයි මේ විද්‍යාවන් පරිපූර්ණත්වයටපත් කරන්නේ. සම්මා සම්බුදු කෙනෙක් ඒ අරහත් මාර්ගඥානයේ හෙවත් ආසවක්ඛය ඥානය උපදවන මොහොතේම ਸਰවඥතා ඥානය උපදවනවා ඒ කියන්නේ ලෝකෙහි අතීතාක් සියලු ධර්මයන් විනිවිද දක්නා වූ ඥානය ඒ විනිවිද දකින්නේ කොහොමද පස් ආකාරයකින් සම්මා සම්බුදු කෙනෙක් ਸਰවඥතා ඥාණයෙන් ලෝකය අවබෝධ කරනවා පස් ආකාරයකින් කියලා කිව්වේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ ක්‍රම පහට ලෝකයේ අතීතාක් සියලු ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරනවා මැනවේ සංස්කාර කියලා කිව්වේ මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ කෙසේද ඕනෑම නාම ධර්මයක් ඕනෑම රූප ධර්මයක් හටගන්න අදාළ හේතු ප්‍රත්‍ය මොනවද ඒ සමස්ත හේතුප්‍රත්‍යයන් තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරනවා. එතකොට මේ ලෝකයට අදාළ මේ සක්වලට අදාළ මේ අනන්ත විශ්වයට අදාළ යම්තාක් නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයන් පවතිනවද ඒ සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හේතුඵල ධර්ම න්‍යාය හේතුඵල රටාව සම්මා සම්බුදු කෙනෙක් ස්වඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා ඒකයි සංස්කාර කිව්වේ විකාර කියලා කිව්වේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ නාම රූප ධර්ම විකෘති වෙන්නට බලපවත්වන්නේ කවර කරුණුද? කවර හේතුප්‍රත්‍යයන්ගෙන්ද ඒවා විකෘති වෙන්නේ? ඒතර සංස්කාර කියලා කිව්වේ ගොඩනැගෙන්නට බලපාන හේතුප්‍රත්‍ය විකාර කියලා කිව්වේ ඒවා විකෘති වෙන හේතු සාධක මොනවද කියලා තථාගතයන් වහන්සේ දකිනවා. යම් නාම ධර්මයක් යම් රූප ධර්මයක් විකෘති වෙනවා නම් විපරීත වෙනවා නම් එයට අදාළ කරුණු තථාගතයන් වහන්සේ මනවින් දකිනවා මනවින් ප්‍රත්‍යක්ෂ කරනවා. ඊළඟට ලක්ෂණ කියලා කිව්වේ මේ සියලුම නාම රූප ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ වගේම පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියලා කිව්වේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව සෑම නාම රූප ධර්මයකටම පොදුයි. ආවේනික ලක්ෂණ එහෙම නැත්නම් අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ එක් එක් නාම රූප ධර්මයන්ට වෙන් වෙන් වූ ගති ලක්ෂණ පවතිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පඨවි ධාතුව වගේ නෙවෙයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව වගේ නෙවෙයි තේජෝ ධාතුව. ඒවාට අනන්‍ය වූ ගති ලක්ෂණ තියෙනවා. ලෝභය වගේ නෙමෙයි ද්වේෂය. ද්වේෂය වගේ නෙමෙයි සද්ධාව. ඒ වගේ නෙමෙයි ප්‍රඥාව. එතකොට මේ කියන ලද සියල්ලකටම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ ලක්ෂණ පොදුයි. නමුත් එක් එක් නාම රූප ධර්මයන් වෙන්කොට හඳුනාගත හැකි ආවේනික ගති ලක්ෂණ සමූහයක් පවතිනවා. ඒවා තමයි අනන්‍ය ලක්ෂණ කියලා කියනවා. ඒතකොට සම්මා සම්බුදු කෙනෙක් ඒ අනන්‍ය ලක්ෂණ ਸਰව සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවා. මේ මුළු මහත් ලෝක ධාතුවේම පවතිනා වූ සියලු නාම රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ උන්වහන්සේ මනවින් අවබෝධ කරනවා. ඒ වගේම පොදු ලක්ෂණ අවබෝධ කරන එක තමයි ලක්ෂණ කියලා කියන්නේ. අර නිර්වාණ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ නාම රූප ධර්ම නැවත නොහට ගන්නා ආකාරයට පමුණුවන්නට අනුත්පාද නිරෝධයට පත් කරන්නේ කෙසේද කියලා තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ ඊළඟට පස්වෙනි කාරණය තමයි ප්‍රඥප්ති. ඒ නාම රූප ධර්මයන් පිළිබඳ මුළු මහත් විශ්වයේ එක් එක් තැන යම් සම්මුති ප්‍රඥප්ති පනවා ගැනීම තියෙනවා නම් ඒ සියල්ලක් පිළිබඳව තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. මෙන්න මේ විදිහට අරහත් මාර්ග ඥානයත් සමග තථාගතයන් වහන්සේට ਸਰවඥතා ඥානය ජනිත වෙනවා. ඒ තථාගතයන් වහන්සේ උපදවන්නා වූ ਸਰවඥතා ඥානය තමයි තථාගතයන් වහන්සේගේ විද්‍යාව. එතකොට අෂ්ට විද්‍යාවන් ශ්‍රාවකයන්ටත් සාධාරණයි බුදුරජාණන් වහන්සේ උපදවන්නේ ඒ අෂ්ට විද්‍යාවමයි නමුත් ඒ අෂ්ට විද්‍යාවේ පරතරට පැමිණෙනවා සම්මා සම්බුදුරේ ඒ නිසා සමස්ත විශ්ව ධර්මයන්ම ඔය කියන සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන ඒ පංච විධඤ්ඤීය මණ්ඩලයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීමේ හැකියාව පවතින්නේ සම්මා සම්බුදු කෙනෙකුට. එතකොට මොනවද අෂ්ටවිද්‍යා හැටියට අපි දැක්වේ පළමු කාරණය තමයි විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන කියලා කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා යමක් පිළිබඳව වටහා ගන්නවට වඩා නිවැරදිව යථාර්ථවත්ව ඒ පිළිබඳව විමසා බලන නුවණ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින්නේ නාම රූප ධර්ම හැටියට නෙමෙයි මවය, පියාය, පුතණුවන්ය, ගේ දොරය, ගහකොළය මේ ආදී වශයෙන් තමයි ලෝකය හඳුනාගන්නේ. ඒ මව, පියා, දරුවා, බිරිඳ, සැමියා, ගහකොළ, ගේ දොර ආදී වශයෙන් සම්මුති වශයෙන් හඳුනා ගන්නා වූ මේ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ඒ වගේම නාම රූප ධර්ම වශයෙන් නැවත නැවත බෙද බෙදා බලන්නට විමසිලිමත් ප්‍රඥාව අවදි කිරීම තමයි විදර්ශනා ඥානයේ හැටියට දියුණු කරන්නේ. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන් කොහොමද හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන්නේ? ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන්නා වූ නාම රූප ධර්මයන් වහා බිඳී යන්නේ කෙසේද? ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ වගේම ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන්නා වූ ස්වභාවය. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඊළඟට අනාත්ම කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන එසැනින් බිඳී යනකොට කිසිදු දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ හටගත් නාම රූප ධර්ම කිසිවක් ඉතිරි නොකොටම බිඳී යනවා. එතකොට ඒවාෙහි භවෙන් භවයට යන යම්කිසි අවිඤ්ඤාශී පදාර්ථයක් අවිඤ්ඤාශී ශක්තියක් ඒව ඉතුරු වෙන්නේ නැහැ. සියලුම නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන කිසිවක් ඉතිරි නොවි බිඳී යන ගතියක් තමයි තියෙන්නේ. එහෙම කිසිවක් ඉතිරි නොවන නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නාම රූප ධර්ම සමූහයක් විනා එහි සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා ගත හැකි කිසිවක් නැහැ. අන්න ඒ ලක්ෂණය තමයි අනාත්ම කියලා කියන්නේ. මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව, ඒ හටගන්නා නාම රූප ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ, ඒ වගේම ඒ නාම රූප ධර්මයන්ගේ පොදු ගති ලක්ෂණ වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ මතුකට දකින්නට යම් කෙනෙක් ප්‍රඥාව අවදි කරනවා නම් අන්න ඒ ප්‍රඥාව තමයි විදර්ශනා ඥාන කියලා හඳුන්වන්නේ. එතකොට මේ බඳු කෙනෙකුට අර සාමාන්‍ය ලෝකයා මවය, පියාය, ස්ත්‍රිය, පුරුෂයාය, ගහකොළය, ගේදොරය ආදී වශයෙන් දකින්නා වූ දේවල් ඊට වඩා සූක්ෂම විදිහට මෙහි පවතින්නේ නාම ධර්ම සහ රූප ධර්ම කියලා වෙන්කොට දකින්නට පුළුවන්. ඊළඟට තවදුරටත් ගැඹුරට දකිනකොට මේ නාම ධර්ම කියලා හඳුන්වන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහක් කියන බව පැහැදිලිව දකින්නට පුළුවන් වෙනවා. එතකොට පංචස්කන්ධ හැටියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයක් හැටියට බෙදා දකින්නට පැහැදිලිව විනිවිද දකින්නට පුළුවන් වෙනවා. ඊළඟට තවත් ගැඹුරට විමසා බලනකොට මෙහි පවතින්නේ ධාතු 18ක්. ඒ කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් 18 ධාතුවක් මෙහි පවතින්නේ කියලා පැහැදිලිව වෙන්කොට දකින්නට හැකි ඥානය අවදි වෙනවා. තවදුරටත් ගැඹුරට විමසා බලනකොට මේ රූපය 28 ආකාරයකින් බෙදා දකින්නට ඒ වගේම සිත 89 ආකාරයකින් බෙදා දකින්නට චෛතසික ධර්ම 52 ආකාරයකින් බෙදා දකින්නට පරමාර්ථ ධර්ම වශයෙන් ඊතා සූක්ෂම වශයෙන් බෙදලා බෙදලා තව දුරටත් බෙදිය නොහැකි සූක්ෂම ආකාරයෙන් බෙදා වටහා ගන්නට තරම් සූක්ෂම විදිහට මේ නාම රූප ධර්මයන් විනිවිද දකින්නට ඒ ඥානය දියුණු කරන්නට පුළුවන්. ඒතර වර්තමානයේ අපේ අභිධර්ම ඉගෙන ගන්නවා කියලා මේවා පිළිබඳව අන් අය විසින් පැහැදිලි කරලා තියෙන කාරණා අපි අහලා කියවලා අධ්‍යයනය කරලා අපි යම් ප්‍රමාණයකින් ඒවා වටහා ගන්නවා. එතකොට ඒවා සුතමේ චින්තාමේ වශයෙන් ඥානයක් ඇති කරගන්නවා විනා භාවනාමේ වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන විදර්ශනා ඥානය තුලින්. එතකොට සාමාන්‍ය ලෝකයා සම්මත වශයෙන් සමූහ වශයෙන් දකින්නා වූ නාම රූප ධර්ම වෙන්කොට බෙදා නාම රූප හැටියට පංචස්කන්ධ හැටියට අටලොස් ධාතු හැටියට ඒ වගේම පරමාර්ථ ධර්ම හැටියට තා සූක්ෂම විදිහට බෙදා බලන්නට බෙදා දකින්නට බෙදා ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් විදිහේ ඥානය ඒ අතර පවතින හේතුඵල අන්තර් සම්බන්ධතාවයේ දකින්නට පුළුවන් ඥානය ඒ වගේම ඒවාහි පවතින ආවේනික ලක්ෂණ අනන්‍ය ලක්ෂණ දකින්නට පුළුවන් ඥානය ඒ වගේම ඒවට ආවේනික පොදු ලක්ෂණ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පොදු ලක්ෂණ දකින්නට පුළුවන් ඥානය යම්කිසි කෙනෙක් අවදි කරනවා නම් එය තමයි විදර්ශනා ඥාන කියලා හඳුන්වන්නේ. ඒතර ශ්‍රාවකයන්ටත් මේ විදර්ශනා ඥානය කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් දියුණු කරගත යුතු වෙනවා. අරහත් මාර්ගඥානය උපදවන්න අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්නට අවශ්‍ය වෙනවා මේ විදර්ශනා ඥානය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඒ බඳු විදර්ශනා ප්‍රඥාවක් නැති බව. මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන ගති. ඒ නොයැටහෙන නිසා තමයි මේ සංස්කාරයන් පිළිබඳ තෘෂ්ණාව මතුවෙන්නේ. එතකොට තෘෂ්ණාව දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න මේ කියන විද්‍යාව උපදවන්නට ඕන. එතකොට ඒ කියන විද්‍යාව ශ්‍රාවකයන්ටත් ඉපදවිය යුතුයි එය අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්නට ආශ්‍රවක්ෂය කර ඥානෙ උපදවන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් සාමාන්‍ය ශ්‍රාවකයෝ මේ කියන ආර්ය විද්‍යාව දියුණු කරගත යුතුයි මේ පළමු ආර්ය විද්‍යාව විදර්ශනා ඥානයයි සම්මා සම්බුදු කෙනෙක් සමස්ත සංස්කාර ධර්මයන් ඔය විදිහෙන් පරිපූර්ණ වශයෙන්ම විනිවිද දකින සුවිශේෂ ඥානයක් උපදවනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ විදර්ශනා ඥානය සර්වඥතා ඥාණයෙන් තමයි පූර්ණත්වයටපත් වෙන්නේ. නිසා සාමාන්‍ය කෙනෙකුට තමන් හා සම්බන්ධ තමන්ගේ ක්ලේශ ධර්මයන් තමන් කියලා වෙන් කොටගෙන ඉන්න නාම රූප ධර්ම ටික ඔය විදිහට විනිවිද දකින්නට පුහුණු වෙනවා විනා මේ අනන්ත විශ්වයේ පවතිනා වූ නාම රූප ධර්ම සියල්ලක්ම විනිවිද දැකීමේ හැකියාවක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ඇත්තේ නැහැ. තථාගතයන් වහන්සේගේ විදර්ශනා ඥානය සමස්ත විශ්වයේහි නාම රූප ධර්ම විනිවිද දකින්නට ප්‍රමාණවත් වෙන සමත් වෙන විදර්ශනා ඥානය. එය තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය විද්‍යාවෙහි පවතින විශේෂත්වය. ඊළඟට දෙවන ඥානය තමයි මනෝමය ඉර්ධි ඥානය. මනෝමය ඉර්ධි කියලා කියන්නේ තමන් හා සමානම කෙනෙක් මේ කය තුලින්ම නිර්මාණය කිරීමේ හැකියාව. ඒක උදාහරණයක් හැටියට දක්වලා තියෙන්නේ හරියට කඩු කොපුවෙන් කඩුව එළියට ඇදලා ගන්නවා වගේ ගහකින් ගොබයක් එළියට ඇදලා ගන්නවා වගේ මේ පංචස්කන්ධය තුලින්ම ආත්පසින් මීට බැලූ බැල්මට ආත්පසින් සමාන තවත් එක්තරා රූපයක් මේ පංචස්කන්ධය තුලින්ම නිර්මාණය කිරීමේ හැකියාව. එතකොට එය තමයි මනෝමය 이르දි ඥානය කියලා කියන්නේ. එතකොට මේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුන් වහන්සේලා අතර මනෝමය 이르දි ඥාණයෙන් අගතන්පත් උනේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් වුණා සියක් දෙනෙක් පමණ තමන් වහන්සේ වගේම නිර්මාණය කරලා ඒ සියක් දෙනා සියක් ආකාරයක කටයුතු කරන තැනට මෙහෙවන්නට. එතකොට මෙහෙවන්නේ එකම සිතින්. තමන්ගේ මනසින්මයි මෙහෙවන්නේ. එතකොට මෙහෙවන මෙහෙවන්නට පුළුවන් තමන්ගේ පංචස්කන්ධයත් මෙහෙවනවා. ඒහා සමානව නිර්මාණය කළ තවත් 99 දෙනෙක්. එතකොට ඔක්කොම 100ක් දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. එකම වගේ නමුත් ඒ හැම දිනම එකම ක්‍රියාවෙහි නෙමෙයි යෙදෙන්නේ වෙන වෙන වූ වෙනත් වෙනත් කටයුතු වල යෙදී ඉන්න ආකාරයෙන් හසුරවන්නට පුළුවන්. එතකොට අන්න ඒ තරම් සූක්ෂම හැකියාවක් උන්වහන්සේට තිබුණු නිසා භික්ෂුන් වහන්සේලා අතර මනෝමය ඥාණයෙන් අග්‍රස්ථානය ලබනෝ චොල්ලපන්තක මහරහතන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ මනෝමය irdimaය හැකියාව ඊට වඩා ඊතා පුළුල් ආකාරයෙන් විහිදී යන උන්වහන්සේට අවශ්‍ය නම් දහසක් දසදහසක් ලක්ෂයක් ඊටත් වැඩි ප්‍රමාණයක් වුණත් තථාගතයන් වහන්සේට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා අවශ්‍ය නම් එතකොට මේ විදිහට ඒ හැකියාව ජනිත කරන්නේ නිකම්ම නෙවෙයි ප්‍රථම ධාන, ද්විතීයි ධාන, තෘතීයි ධාන, චතුර්ථ ධානයේ දක්වා චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරලා චතුර්ථ ධානයේදී උපේක්ඛා ඒකාග්‍රතා ඒකාග්‍රතාවයයි උපේක්ෂාවයි පමණක් ඇති තැනට මනස පුහුණු කරලා ඉන්න අනතුරුව තමයි මේ විශේෂ කෞශල්‍යයන් දියුණු කරන්නට ප්‍රඥාව අවදි කරන්නේ. එතකොට ඒ විදිහෙන් දිනු කරන ලද සුවිශේෂ විද්‍යාවක් තමයි සුවිශේෂ ඥානයක් තමයි මනෝමය ඉද්ධි ඥානයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ඉද්ධි විද ඥානය. ඉද්ධි විද කියලා කියන්නේ විවිධ ඉද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව. ඒ කියන්නේ ආකාශයේ ඇවිදගෙන යන්නට පුළුවන්. ආකාශයේ පලක් බැඳගෙන Tamanට වාඩි වෙලා ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් අහසින් ගමන් කරන්නට පුළුවන්. පොළවේ කිමිදෙන්නට පුළුවන්. බිත්ති ප්‍රාකාර පර්වත විනිවිදගෙන යන්නට පුළුවන්. මෙතන අතුරුදහන් වෙලා තව තැනක පහළ වෙන්නට පුළුවන්. ඉරහඳ තාරකා මේ ඉන්න තැන ඉඳලා ස්පර්ශ කරන්නට පුළුවන්. ඒ වගේම ශරීරය මහත් කරන්නට විශාල කරන්නට පුළුවන්. කුඩා කරන්නට පුළුවන්. ඇසිපිල්ලමක සක්මන් කළ හැකි ගණනට. මෙන්න මේ විදිහට විශේෂ ප්‍රාතිහාර්ය තමන්ගේ පංචස්කන්ධය පරිහරණය කරමින් අන් අයට කළ නොහැකි සුවිශේෂ තත්වයන්ට පැමිණීමේ හැකියාව තමයි ඉද්ධි විද ඥානයයි කියලා හඳුන්වන්නේ. ඒතර ඒ ඥානය උපදවන්නට අවශ්‍ය වෙන්නේ අර චතුර්ථ ධානය දක්වා ධාන ප්‍රගුණ කරලා ඉන් අනතුරුව තමයි මේ විශේෂ විද්‍යාව ප්‍රගුණ කළ යුත්තේ. ඉතින් තථාගතයන් වහන්සේ ඒ විද්‍යාව අතින් අන් සියලු භික්ෂූන් වහන්සේලාට හිතන්නටවත් බැරි ප්‍රමාණයකින් උන්වහන්සේගේ ඉද්ධිවිද ඥානය ඊටාම සූක්ෂමයි. එය සාමාන්‍ය භික්ෂුවකට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුටවත් විශේ වෙන්නේ නැති තරමට තථාගතයන් වහන්සේගේ ඉද්ධිවිද ඥානය සූක්ෂමයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අතර 이르දිමතුන්ගෙන් අග්‍රස්ථානය ලැබුවේ මුගලන් මහරහතන් වහන්සේ. නමුත් මුගලන් මහරහතන් වහන්සේ පවා නන්දෝපනන්ද දමණය වැනි ඊටාම බැරෑරුම් අවස්ථාවලදී තථාගතයන් වහන්සේගේ උපදෙස් ලැබමින් තමයි ඒ irdiya හැසිරෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ irdimatun අතරින් අග්‍ර භික්ෂුන් වහන්සේ වන මුගලන් මහරහතන් වහන්සේට පවා අවශ්‍ය තැන්වලදී මාර්ගෝපදේශ ලබා දුන්නා ඒ irdiya හසුරවන්නට. එයිද සමස්තය පිළිබඳ සූක්ෂම වූ දෙවියෙකුට මිනිසෙකුට බ්‍රහ්මයෙකුට පවා හඳුනන්නට නොහැකි විදිහේ සුවිශේෂ 이르දිමය හැකියාවක් පතහාගතයන් වහන්සේ සතු නිසා. එතකොට ඒ 이르දීහි සුවිශේෂ අවස්ථාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන යමක මහා ප්‍රාතිහාරය. ඒ කියන්නේ ශරීරයෙන් එකවරම ජලය ගින්න පිට වෙන්නාසේ එකවර නෙවෙයි ආපෝ කසින සමාපත්තියට සමවැදෙමින් ජලය පිට වෙන්නට අදිෂ්ඨාන කරමින් තේජෝ කසින සමාපත්තියට සමවදමින් ගින්දර පිට වෙන්නට අදිෂ්ඨාන කරමින් මේ විදිහට wen wenවයි ඒ චිත්ත අධිෂ්ඨානය පවත්වන්නේ. නමුත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් විශේෂ නොවන තරම් වේගවත්ව එකවරම ඒ සියල්ල සිදු වෙනාසේ ප්‍රකට වෙන ආකාරයට එය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එය මේ ලෝකයේහි සම්මා සම්බුදු කෙනෙකුන්ට හැරෙන්න අන් කිසිවෙකුට පැවැත්විය නොහැකි සුවිශේෂ 이르දියක්. ඒ නිසා යම් කෙනෙක් යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවා නම් උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා දිව්‍ය බ්‍රහ්මයෙන් පවා නිසක භාවයටපත් වෙනවා තහවුරු කරගන්නවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා බෝධි මූලයේ වැඩ සිටින අවස්ථාවේදී දෙවියන් විසින් ඇති කරන ලද සැකය දුරු කරන්නට මේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නේ. ඒ වගේම ශාක්‍යයන්ගේ මාන මද බිඳින්නට යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නේ. ඒ වගේම දෙව්ලොවින් මනුලොවට බසින අවස්ථාවේ බොහෝ මහජනයාගේ චිත්ත ප්‍රසාදය ඇති කරලා බුද්ධ ආශ්චර්ය දක්වමින් බොහෝ දෙනා සම්මා සම්බුද්ධත්වයට නිර්වාණ මාර්ගයට යොමු කිරීම සඳහා මේ කියන ලද ප්‍රාතිහාර්ය දක්වන්නේ. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේගේ 이르දිමය හැකියාව අන් සියලු සත්‍යයන් අතික්‍රමණය කොට පවතිනවා. එතකොට ඒ තුන්වැනි ඥානය තමයි එහෙම නැත්නම් තුන්වැනි ආර්ය ඥානය තමයි ඉද්ධිවිද ඥානයේ හැටියට දක්වන්නේ. ඊළඟට දිබ්බසෝත දිබ්බසෝත කියලා කියන්නේ සාමාන්‍ය කනට ඇහෙන ශබ්ද අභිබවා ඊතා දුර ඇති සද්ද අහන්නට පුළුවන්. ඒ වගේම ඊතා සූක්ෂම සද්ද අපි හිතමු කොහොඹුවන් අතර යම් හඬක් හුවමාරු වෙනවද මේ පියවි කනෙන් ඒ කොහොඹුවෙකුගේ හඬ පවා අසන්නට පුළුවන් විදිහට දැන් වර්තමානයේ උපකරණ හුඟක් දියුණු කරලා තියෙන නිසා අන්තර්ජාලයට එහෙම ගිහාම බලන්න පුළුවන් ඒ කුහුඹුවන් අතර හඬ පවා ඒවා පටිගත කරන්නට පුළුවන් ඒවා ශබ්ද වැඩි කරලා අහනකොට අපිට ඇහෙනවා මහා ഘോഷාවක් ඒ සත්තු අතර පවා පවතිනවා දැන් සාමාන්‍ය කනකට ඒක ඇහෙන්නේ නැහැ එතකොට ඒ ඒ කුහුඹුවන්ගේ හඬ පවා අසන්නට ඒ දිව්‍ය ලෝකයේ දෙවියන් අතර හුවමාරු වෙන හඬ පවා අසන්නට එහෙම නැත්නම් තවත් එහාට ගිහිල්ලා වෙනත් ලෝකයක වෙනත් සක්වලක කතා කරන හඬක් පවා ශ්‍රවණය කරන්නට ඕනනම් ඒ දිබ්බ සෝත ඥානය දිනු කරන්නට පුළුවන්. දුර ළඟ කියන වෙනසක් නැතිව ඒ වගේම කුඩා මහත් කියන වෙනසක් නැතිව ඕනෑම හඬක් ශ්‍රවණය කිරීමේ සූක්ෂම හැකියාව. ඒ සඳහා Tamanගේ මනස සුසර කිරීමේ හැකියාව. එතකොට Tamanගේ මේ භෞතික ඉන්ද්‍රිය කර්ණය පමණක් නෙමෙයි එය අතික්‍රමණය කරලා අපි කණෙන් ඇත්තටම කරන්නේ හඬ ඇතුළට අරගෙන සෝත විඥානය ඇති කරගන්නට සහායක් පමණයිනේ. ඒතර මේ කනට හැම ශබ්දයක්ම ගෝචර වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම අපි ශබ්ද අහන්නේ සිතින්. ඒ කියන්නේ සෝත විඥානය. ඒතකොට ඒ සෝත විඥානය සුසර කරනවා, සූක්ෂම කරනවා අර ඊතා දුර ඉතා සියුම් හඬ පවා ග්‍රහණය කරන්නට පුළුවන් විදිහට. ඉතින් ඒ කෞශල්‍යයත් නිකම්ම ගොඩනගන්නට බෑ. අර කියන චතුර්ථ ධානයේ දක්වා ධාන ප්‍රගුණ කරලා ඉන් අනතුරුව තමයි මේ සියුම් හැකියාව වර්ධනය කරන්නට Tamanගේ ප්‍රඥාව මෙහෙවන්නේ ඒ හැකියාව දියුණු කරන්න. ඒ විදිහෙන් දියුණු කරලා මතු කරගන්නා වූ හැකියාව හතරවෙනි ආර්ය විද්‍යාව හැටියට දක්වනෝ දිබ්බ සෝත ඥානය. තර තථාගතයන් වහන්සේට මනුලොව, දෙව්ලොව, බඹලොව, මේසක්වල වෙනත් සක්වලක එතකොට කෝටියක් සක්වලෙහි වුණත් තථාගතයන් වහන්සේට ඊතා සූක්ෂම හඬ අසන්නට ශ්‍රවණය කරන්නට ඕනෑම තැනක ඉඳලා දෙදෙනෙක් කතා බහ කරන කෙනෙක් හසුරුවන වචන එහෙම නැත්නම් ශබ්ද ශ්‍රවණය කරන්නට තථාගතයන් වහන්සේගේ ඥාණය මෙහෙවන්නට පුළුවන්. ඒ කියන සිව්වැනි ආර්ය ඥාණයෙන් තථාගතයන් වහන්සේ අනුුණයි. ඒ නිසා උන්වහන්සේ විඥාචරණ සම්පන්න වෙනවා. ඊළඟට පස්වෙනි ඥානය තමයි පරචිත්ත විඥානන. පරචිත්ත විඥානන කියලා කියන්නේ අන් අයගේ සිත් දැනගන්නා නුවණ. එතකොට මේකත් ශ්‍රාවකයන්ට සාධාරණ ඥානයක්. ශ්‍රාවකයන්ටත් පුළුවන්කම තියෙනවා අන් අය සිතන පතන දේ දැනගන්නට. දැන් වර්තමාන ලෝකයේ ටෙලිපති කියලා ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට පුළුවන්කම තියනවා අනිත් අයගේ අනිත් අය සිතන පතන දේ දැනගන්නට වගේම Tamanට අවශ්‍ය දේ අනිත් කෙනාට මානසිකව sannivedanaya කරන්න. එතකොට අද ටෙලිපති හැටියට හඳුනාගෙන තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් මේ ඉන්නා ස්වરૂපයෙන්ම අභ්‍යාසගත වෙලා ඒ හැකියාව දියුණු කිරීමක්. නමුත් මේ ආර්ය විද්‍යාව තුළ තියෙන ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය කියන මේ ස්වභාවයන්ට මනස සූක්ෂම කරලා ඉන් අනතුරුව අන් අයගේ සිත් හසර දැන ගැනීමට ප්‍රඥාව අවදි කරන ක්‍රමයක්. එතකොට ටෙලිපති කියන අවස්ථාව තුළ බොහෝ දේ වෙනස් වෙන්නට, වරදින්නට, පටලැවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. නමුත් මේ චතුර්ථ ධානයේ පාදක කොටගෙන ප්‍රගුණ කරන්නා වූ ආර්ය විද්‍යාවක් වුණ පරචිත්ත විඥානඥාණයෙන් ඉතා නිවැරදිව ඉතා සූක්ෂමව අන් අයගේ සිත් හසර දැක ගන්නට දැන ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හැකියාව භික්ෂුන් වහන්සේලාට දියුණු කරන්න පුළුවන් නමුත් තථාගතයන් වහන්සේගේ මේ කියන ආර්ය විද්‍යාව ඉතාම සූක්ෂමයි, ඉතාම පුළුල් සමහර වෙලාවට ඒ පුද්ගලයාටවත් නොදැනෙන නොයටහෙන මනෝභාවයන් තථාගතයන් වහන්සේගේ මේ ඥාණයෙන් හඳුනා ගන්න. ඒ නිසා තථාගතයන් වහන්සේට ඒ පරචිත්ත විඥාන ඥාණයට හා සම්බන්ධ වූ තව සුවිශේෂ ඥානයක් පවතිනෝ ඉන්ද්‍රිය පරෝපරයත්ත ඥානය. ඒ කියන්නේ අන් අයගේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති නැති බව, අඩු වැඩි බව දැනගැනීමේ හැකියාව. ඊළඟට මේ පරචිත්ත විඥාන ඥානය හා බැඳුණු තවත් සුවිශේෂ ඥානයක් තථාගතයන් වහන්සේට තියෙනවා ආශ්‍රයානුසය ඥානෙ. ඒ කියන්නේ ඒ ඒ සත්වයින්ගේ ආශය අනුශය දැනගැනීමේ හැකියාව. දැන් සාමාන්‍ය ප්‍රතඥ පුද්ගලයෙකුට තමන්ගේ සිත කවර ධර්ම ඇසුරු කොටගෙනද පවතින්නේ? තමන් ද්වේෂාධික චරිතයක්ද එහෙම නැත්නම් රාගාධික චරිතයක්ද මේවා තම තමන්ටවත් විශ්ලේෂණය කරගන්නට පහසු නැහැ. හැබැයි තථාගතයන් වහන්සේට පුළුවන් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව වගේම ඒ චිත්ත පරම්පරාවට පදනම් වෙන සූක්ෂම අනුශය ධර්ම පවා විනිවිද දැකීමේ හැකියාව තථාගතයන් වහන්සේගේ පරචිත්ත විඥානඥානය හා බැඳී පවතිනවා. ඒ නිසා සාමාන්‍ය පුද්ගලයෙකුටත් සාධාරණ වූ මේ ඥානය තථාගතයන් වහන්සේ තුල අසාධාරණ ඥානයක් හැටියට අසාධාරණ කියන්නේ අන් අයට සාධාරණ නැති සුවිශේෂාකාර. ඒ සුවිශේෂත්වය තමයි අර ආශ්‍රයානුසය ඥානේ ඒ වගේම ඉන්ද්‍රිය පරෝ පරියත්තතා ඥාණයෙන් ਸਰවඥතා ඥාණයෙන් සංකේතවත් වෙන්නේ තථාගතයන් වහන්සේගේ ඥානයන්හි පවතින අසාධාරණ ගුණ ඒ කියන්නේ ශ්‍රාවකයන්ට සාධාරණ නොවන තථාගතයන් වහන්සේටම ආවේනික වූ ගුණය. එතකොට මේ කියන පස්වෙනි ආර්ය විද්‍යාවෙන් තථාගතයන් වහන්සේ සමන්වාගතයි. එලාට හයවෙනි ආර්ය විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති. පුබ්බේ නිවාසානුස්සති කියලා කියන්නේ පෙර විසූ ආත්ම භාව අසවල් ආත්ම භාවයේ මෙනම් නම් ඇතිව මේ මේ විදිහේ රූපයක් ඇතිව මේ විදිහේ හැඩරුව ඇතිව මේ බඳු මව්පියන් නැතුව ජීවත් වුණා මේ බඳු මේ බඳු සැප දුක් විඳ ආදි වශයෙන් පූර්ව උපාදානයෙන් නෙවෙයි මේ මොහොතේ සිහිය නුවණ මෙහෙवला ඒ අතීත ධර්ම අරමුණු කිරීමේ හැකියාව. ඒතොර දැන් මෙතනදී කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. අතීත ධර්ම කොහොමද අරමුණු කරන්නේ? අතීතයේහි හටගත් නාම රූප ධර්ම සියල්ලක්ම දැන් නිරුද්ධ වෙලා අවසానයි. ඒවාෙහි කිසිවක් ඇත්තේ නැහැ. එහෙමනම් මේ අරමුණු කරන්නේ මොනවද? ඒවා පිළිබඳව අපේ මනෝද්වාරයේ සටහන් වෙලා තියෙන සටහන් ඕනෑම මොහොතක යලි යලි අපට කියවන්නට පුළුවන්, සිහි කරන්නට පුළුවන්. ඒ වගේම මේ මුළු මහත් විශ්වය තුල එදා හටගත්තු නාම රූප ධර්මයන් නිසා ඇතිවෙන අවශේෂ කම්පනයන් අවශේෂ සූක්ෂම රූප කොටාශයන් පවතිනවා නම් ඒවා ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කෙනාට අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. කොටින්ම කියනවා නම් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් වර්තමානයේ අපි CD 30ක සටහන් වෙලා තියෙන යම් යම් තොරතුරු හඬ ඒ වගේම රූප මේ සියල්ලම පින්තූර හැටියට හෝ වීඩියෝ දර්ශන හැටියට හෝ අපට ඕන නම් නැවත මතු කරගන්නට පුළුවන්. ඒක නිකන් අපි ඒ CD තැටියට කන තියලා අහගෙන හිටියට ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක වෙනත් විදිහකට බලන්න උත්සාහ කළාට හරියන්නේ ඒ සටහන් මතු කරගන්නට පුළුවන් විදිහේ මෘදුකාංගයක් හරහා තමයි අපි ඒ ටික මතු කරගන්නේ. ඊට අදාළ මෘදුකාංගයකින් තමයි ඒ එහි සටහන් කියවන්නට පුළුවන් වෙන්නේ. හැම එකකින්ම ඒවා මතු කරගන්නට කියවන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ අර CD තැටියක සටහන් වෙලා තියෙන තොරතුරු ඊට අදාළ මෘදුකාංගයකින් කියවලා මතු කරගන්නට පුළුවන් වගේ මේක සරල උදාහරණයක් විතරයි. මේ මනසේ තියෙන සටහන් සහ මේ මුළුමහත් විශ්වය තුළ අතීත නාම රූප ධර්මයන් පිළිබඳව යම්තාක් සටහන් තියනවද නැවත නැවත પરම්පරා හැටියට ක්‍රියාත්මක වෙනවද ඒවා කියවන්නට පුළුවන් විදිහට මනස සුසර කිරීමේ සුවිශේෂ ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ. එතකොට තමන් සම්බන්ධව කරුණු ශ්‍රාවකයන්ට දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට තමන්ගේ පෙර භවයේ වගේම අන් අයගේ පෙර භවයක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට එය කල්ප මෙපමණක් කියලා සීමාවක් නැතිව ශ්‍රාවකේකට කල්පයක්ද කල්ප දෙකක්ද කල්ප 100ක්ද කල්ප දහසක්ද කල්ප ලක්ෂයක්ද ඒ විදිහට ශ්‍රාවකයාගේ ඥානය සීමා සහිත වෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙර භවයේ දකින්න ඒ කියන්නේ කල්ප ලක්ෂයකුත් අසංඛ්‍ය එකකුත්. නමුත් තථාගතයන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසති ඥානය කල්ප ලක්ෂයක්ද කල්ප කෝටියක්ද කල්ප ප්‍රකෝටියක්ද ඒ විදිහින් සීමාවක් නැහැ තථාගතයන් වහන්සේට අවධානය යොමු කරන ඕනෑම තැනකින් පෙර භවයේ පිළිබඳ සටහන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා ශ්‍රාවකයෙකුගේ ඥානය අනුපිළිවෙලින් යා යුතු ඥානයක් වුණත් තථාගතයන් වහන්සේගේ ඥානය වහාම අවශ්‍ය තැනට අවධානය යොමු කරලා කරුණු මතු කරගත හැකි විදිහේ ඥානයක්. මේ විදිහට පෙර භවයන් පිළිබඳව තොරතුරු සටහන් සංඥා හඳුනා ගැනීම කියවීම පිළිබඳ ආර්ය විද්‍යාවෙන් තථාගතයන් වහන්සේ පරිපූර්ණ වෙනවා. ඒ ශ්‍රාවකේකට ලං වෙන්නට නොහැකි ආකාරයෙන් ඊතා සූක්ෂම ඊතා පුළුල් ආකාරයෙන් අප්‍රමාණව විහිදී පවතින නිසා තථාගතයන් වහන්සේ විඥා චර්ම සම්පන්න ගුණයෙන් යුක්තයි. ඊළඟට හත්වෙනි ආර්ය විද්‍යාව තමයි දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු කියලා කියන්නේ අන්‍ය සත්වයන් මැරෙන, චුත වෙන, යලි උපදින අවස්ථා මේ දෑසින් දකින්නාසේ දකින්නට පුළුවන් හැකියාව. ඒ ඒ සත්වයින් මේ අනාකාරය මේ ගිහිල්ලා නැවතත් ආත්ම භාවයක ජනිත වෙන ආකාරය දකින්නට පුළුවන්. එතකොට ශ්‍රාවකයන්ට පුළුවන්කම තියෙන්නේ මැරෙන උපදින ආකාරය දකින්නට පුළුවන් විදිහේ දිබ චක්කු ඥානයක් ශ්‍රාවකයන්ට තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේට පුළුවන්කම තියෙනවා මේ මරණයටපත් වෙන අවස්ථාවේ කවර කුසල කුසල කර්මයක්ද මතුවෙන්නේ. ඒ කුසල කුසල කර්මයට අනුව කවර තැනකද උත්පත්තිය ලබන්නේ? යම් ආත්ම භාවයක් ලැබුවා නම් එතන ඒ විදිහෙන් උපදින්නට හේතු ප්‍රත්‍ය උනේ මොනවද? මේ සියල්ලක් විනිවිද දැකීමේ හැකියාව තථාගතයන් වහන්සේ සතුයි. ඒ උන්වහන්සේගේ හත්වැනි ආර්ය විද්‍යාවයි. අටවැන්න අපි මුලින්ම සඳහන් කළේ ආසවක්ඛ ඥානය, කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව කියලා හඳුන්වන්නේ මේ සසර ගමනෙහි අපි නැවත නැවත පල් කරවන්නට හේතු වෙන මූල ක්ලේශයක්. ආසව කියලා ආයුර්වේදයේ හඳුන්වන්නේ ඖෂධ වර්ග පල් කරලා හදන ඖෂධය. එතකොට අන්න ඒ වගේම අපේ මනසෙහි මේ සසරින් එතර වෙන්නට නොදී නැවත නැවත මේ සසර ගමන තුලම පල් කරන ඔබා තබන්නට උපකාර වෙන ක්ලේශයන් තමයි ආශ්‍රව කියලා හඳුන්වන්නේ. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ඒ බඳු ආශ්‍රව ධර්ම හතරක් පතහාගතයන් වහන්සේ දක්වනවා. ඒ ආශ්‍රව ධර්ම පවතින තාක්කල් සත්‍යය සසරින් මිදෙන්නේ නැහැ. ඒ ආශ්‍රව ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන ඥානය ආර්ය විද්‍යාව තමයි ආශ්‍රවක්ෂය කර ඥානය කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයෙකුටත් ඒක සාධාරණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රවක්ෂය කර ඥානය සර්වඥතා ඥානය අනාවරණ ඥානය උපදවමින් ඇති වෙන නිසා භාග්‍යවතුන් වහන්සේගේ ආශ්‍රවක්ෂය කර ඥානය අන් අයට සම කරන්නට පුළුවන් කමක් නැහැ. එය අසාධාරණ ඥානයක් හැටියට ජනිත වෙනවා ਸਰවඥතා ඥානයත් සමග බද්ධ වෙලා. ඒ නිසා මෙන්න මේ කියන විදර්ශනා ඥාන, මනෝමය 이르දි ඥාන, ඉද්ධිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, කුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන, ආසවක්ඛේ ඥාන කියන මේ ඥාන 8 මේවා ආර්ය විද්‍යාවන් හැටියට දක්වනවා. ඒ ආර්ය විද්‍යාවන්ගෙන් තථාගතයන් වහන්සේ සමන්වාගත නිසා උන්වහන්සේ විචාචරණ සම්පන්න වෙනවා. ඊළඟට මෙහි දෙවැනි කොටස තමයි චරණ ධර්ම. චරණ ධර්ම කියලා කියන්නේ මේ ආර්ය විද්‍යාවන් උපදවන්නට උපකාර වෙන මානසික ගුණාංග. මේ ආර්ය විද්‍යාවන් නිකම්ම උපදවන්නට බෑ. ඒවා උපදවන්නට අවශ්‍ය මානසික ගුණාංග දියුණු කරන්නට ඕනේ. ඒබඳු ගුණාංග 15ක් ධර්මයේහි දක්වනෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනේහි පමන දැනීම, జాగරියානුയോഗය කියන මේ හතරයි ඊළඟට සප්ත සද්ධර්මයේ හැටියට හඳුන්වන සද්ධා, හිරියොත්ප්ප, විරිය, බහුශ්‍රොත, ස්මෘති, ප්‍රඥා කියන මේ காரணා හතයි ඊළඟට සතර ධාන, ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ මානසික ගුණාංග තමයි යම් කෙනෙකුට මේ ආර්ය විද්‍යාව උපදවන්නට සමත් මේ කියන ගුණාංග ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි ඔය මුලින් සඳහන් කළ ආර්ය විද්‍යාවන් ඉපදවීමේ හැකියාව තියෙන්නේ. ඒතර මොනවද මේ චරණ ධර්ම හැටියට දක්වන පළමු කාරණය? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා ಗುಣපුරන කෙනෙකුන් විසින් පුරුදු පුහුණු කළ යුතු මූලික ශික්ෂාවන් මූලික ශික්ෂාවන් තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හඳුන්වන්නේ. දැන් ගිහියෙක් හැටියට ගත්තාම මනුෂ්‍ය සීලය වූ පංච සීලය නිවනට උපනිශ්‍රය වෙන මූලික සීල ප්‍රතිපදාව. ඉන් ඔබට ආර්ය සීලයන් හැටියට හඳුන්වන අෂ්ටාංග පෝසත සීලය, නවාංග පෝසත සීලය, දස සීලය, ඊළඟට සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියන මේවා තමයි ශික්ෂා පද හැටියට හඳුනාගෙන ඒ ආර්යයන් වහන්සේලා යම්කිසි කායික වාචසික සංවරයක්කින් කටයුතු කළාද මමත් ඒ ආකාරයෙන් පුරුදු පුහුණු වෙනවා කියන චිත්තදිෂ්ඨානයත් එක්කලා ඒ ආර්ය සීලය සමාදන් වෙලා පුහුණු කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා හඳුන්වන්නේ. ගිහියෙක් හැටියට මූලික වශයෙන් පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටලා සිටිනෝ එය මූලික සීලයයි ඉන් ඔබට පොහොය දවසට හෝ අවශේෂ කාල පරිච්ඡේදයන් වෙන් කරගෙන හෝ ජීවිතාන්තය දක්වා හෝ යම් කිසි කෙනෙකුට මේ කියන ආර්ය සීලයන් ඒ කියන්නේ අෂ්ටාංග පෝසත සීලය, නවාංග සීලය, දස සීල, ගිහි දස සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියන මේ කියන සීල ප්‍රතිපදාවන් යම් යම් ප්‍රමාණයකට සම්පූර්ණ කරන්නට පුළුවන්ද ඒ සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය ගිහි පැවිදි සියලු දෙනාටම සාධාරණ වූ ඉතා සූක්ෂම සීලයක්. මොකද්ද ඉන්ද්‍රිය සංවර සීලය? ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි හඳුනා ගන්නා අරමුණු මනසින් ස්පර්ශ කරනකොට ඒ හා බැඳී ඇලීම් ගැටීම් මුලාවීම් ජනිත වෙනවා. එතකොට ඇලීම ගැටීම මුලාවීම ජනිත නොවන ආකාරයට කෙලස් නූපදින ආකාරයට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නට ඉන්ද්‍රයන් සංවර කිරීමේ කුසලතාවය දියුණු කිරීම තමයි ඉන්ද්‍රිය සංවර සීලයයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට සිහිය මූලික වෙනවා. සති සම්පජඤ්ඤය මූලික වෙනවා තමන් ගන්නා අරමුණ පිළිබඳවත් ඒ අරමුණ පිළිබඳව සිත ප්‍රතිචාර දක්වන ආකාරයත් පිළිබඳ අවදිමත් සිතින් අරමුණු ගන්නා කෙනෙකුට පමණයි ඒ අරමුණු හමුවේ තමන්ගේ සිත වික්ෂිප්ත නොවි පවත්වන්නට පුළුවන් වෙන්නේ රාග දේශ මොහ නූපදී විදර්ශනා ප්‍රඥාවෙන් ඒ අරමුණු දිහා බලන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු සති සම්පජඤ්ඤයකින් අරමුණු ගන්නා කෙනෙකුට පමණයි එහෙමනම් සති සම්පජඤ්ඤය දියුණු කිරීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය තුළින් ප්‍රගුණ කරන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි භෝජනේහි මාත් ප්‍රඥතාවය. ඒ කියන්නේ ආහාරය දිවි පවත්වන්නට අත්‍යවශ්‍ය සාධකයක්. ඒක ප්‍රතඥයෙකුට පමණක් නෙවෙයි රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ආහාරය අවශ්‍යයි. ආහාරජ රූප ජනිත කරමින් ඒ ආහාරයේ රස ඕජාවෙන් මේ කය නඩත්තු කරන්න. මේ ශරීරයේ රූප කොටාස උපදිනවා කර්ම බලයෙන්, චිත්ත බලයෙන්, ඒ වගේම ඍතු බලයෙන් සහ ආහාරයෙන්. කර්ම බලයෙන් කියන්නේ සාංශාරිකව කරන ලද කුසල කුසල කර්ම සහ මේ මොහොතේ චේතනාව විසින් රූප උපදවනවා. ඒවා තමයි කර්මජ රූප කියලා කියන්නේ. ඊළඟට චිත්තජ රූප කියලා කියන්නේ මේ මොහොතේ චේතනාව හසුරුවන හසුරුවන ආකාරය මත රූප උපදිනවා. ඒ චිත්තජ රූප. ඊළඟට ඍතුජ රූප කියලා කියන්නේ සීතල හෝ උණුසුම. සීතල කියන්නේ උණුසුමේ අඩු බවනේ. ඒතකොට උණුසුම මත උණුසුමේ අඩු වැඩි බව මත රූප උපදිනවා. ඊළඟට ආහාරයේ රස ඕජාවෙන් රූප උපදිනවා. ඒතකොට කර්ම, චිත්ත, ඍතු කියන මේ ගුණාංග තුනෙන්ම රූප ඉපදෙවිවත් අර ආහාරයේ රස ඕජාවෙන් රූප උපදවන්නේ නැතිනම් මේ කය පහසුවෙන් නඩත්තු කරන්න බෑ. ඒ නිසා රහතන් වහන්සේටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ආහාරය අවශ්‍යයි මේ මනුෂ්‍ය කය පවත්වාගෙන යන්නට. ඒ නිසා ආහාරය සත්වේකට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් මේ අත්‍යවශ්‍ය සාධකයක් වුණාට ඒ ආහාරය අපිට අනුභව කරන්නට වෙන්නේ මුඛයෙන්. එතකොට දිව ස්පර්ශ වෙනකොටම જીවහා ප්‍රසාදයේ ආහාරයේ රසය ගැටෙනකොටම જીවහා විඥාන වශයෙන් එය ග්‍රහණය කරනවා. එතනින් ඔබට අර රසය පිළිබඳව තියෙන ඇලීම බැඳීමත් එක්කලා සාමාන්‍ය ප්‍රතඥන සත්වයකට ආහාරය පිළිබඳව බොහෝ කොට කෙලස් මතුවෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා නිවන් අරමුණු කොටගෙන ಗುಣධම් වඩන කෙනෙක් භෝජනයේහි මාත්‍රඥතාව මාත්‍රඥතාවය කියලා කියන්නේ පමණ දැනගෙන පමණ දැනගන්නවා කියන්නේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ආහාර භුක්ති විඳීමේ විද්‍යාව එහෙම නැත්නම් ඒ ගුණය ප්‍රගුණ කරන්නට ඕන. එතකොට මේක තවත් පුළුල් විදිහට විහිදෙනවා. ඒ පමන දැනීම කියන එක දේවල් උපයනකොට කොහොමද පමන දැනගෙන උපයන්නේ? භුක්ති විඳිනකොට කොහොමද පමන දැනගෙන භුක්ති විඳින්නේ? උපයනකොටත් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන උපයන්නට භුක්ති විඳිනකොටත් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන භුක්ති විඳින්නට පුළුවන් නම් තමයි ඒ තනත්තා භෝජනයේහි පමන දැනගෙන පරිහරණය කළා කියලා කියන්නේ. ඒතර භෝජනය කිව්වහම මෙතන ආහාර විතරක් නෙමෙයි නිවාස, ඇඳුම්, අවශේෂ පරිහරණය කරන හැම දෙයක්ම. Taman භුක්ති විඳින, Taman ජීවිතය පවත්වන්නට උපනිශ්‍රය කරගන්න සියලු ප්‍රත්‍යයන්. එහි ආහාරයේ ප්‍රධාන වෙන නිසා තමයි භෝජනයේහි මාත්‍රඥතාවයේ කියන නමින් මේ ගුණය හඳුන්වන්නේ. ඊළඟට හතරවෙනි කාරණය තමයි జాగරියාන යෝගය. జాగරියාන යෝගය කියලා කියන්නේ නිදි වැරීම. නිදි වැරීම කියලා කියන්නේ තීන මිද්දයට වහල් නොවි කටයුතු කිරීම. දැන් නිදි වරනවා කියලා කියන්නේ දිවා රාත්‍රී දෙකේම අපි අවදි වෙලා ඉන්නට ඕන, නිදා ගන්න නැතුව ඉන්නට ඕන කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ පවා දිනකට පැය දෙකක් සැතපුණා. මොකද කයට ඒ විශ්‍රාම ගැනීම නිින්ද අවශ්‍යයි. නමුත් ප්‍රතඥන සත්වෝ නින්දට යන්නේ කයේ විශ්‍රාම ගැනීමට අමතරව සිත උදාසීන කරගෙන ඒ කියන්නේ තීන මිද්දයට වහල් වෙලා ඒ තීන මිද්දේ යම් තැනක පවතිනවාද ඒ තැනත්තා නිදාගෙන හිටියත් ඒ වගේම පියවි ලෝකයේ අවදියෙන් ඉන්නවා කියලා කිව්වත් ඒ තීන මිද්දෙන් චිත්තචෛසික ධර්මයන් උදාසීන කරන නිසා ಗುಣධම් වඩන්න සතිය පවත්වන්නේ ප්‍රධාන බාධකයක් වෙනවා ඒ නිසා මෙතන జాగරියාන යෝගයයි කියලා කියන්නේ දහවල් කාලයේ තීන මිද්දේට වසඟ නොවි සති සම්පජඤ්ඤයෙන් පවතින්නට උත්සාහ කිරීම. රාත්‍රී කාලයේ සැතපෙන අවස්ථාව වෙනකන් කය අවශ්‍යතාවයේ මත යම් පැය ගණනක් Taman වෙන්කොටගෙන සැතපීම අවශ්‍යයි, නිදා ගැනීම අවශ්‍යයි. එතකොට නිින්දට යන මොහොත දක්වාම සති සම්පජඤ්ඤයෙන් සිත පවත්වමින් විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එහෙම පුහුණු කරන තැනැත්තාට නිින්දෙදිත් සිහිය පවත්වන්නට පුළුවන් සිහින දැකීම පවා මේ සිහිනයක් දකිනවා කියන බව තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙනවා කලක් මනවින් සිහිය ප්‍රගුණ කරත්. ඒතර අන්න ඒ විදිහට සැතපී සිටියත් අවදි වී සිටියත් ඒ හැම අවස්ථාවකම සිහිය පවත්වා ගනිමින් තීන මිද්දයට වසඟ නොවේ. කියන්නේ චිත්තචෛසික ධර්මයන් මැලි වෙන්නට, උදාසීන වෙන්නට, අලස වෙන්නට නොදී සිත පැවැත්වීම තමයි జాగරියානුയോഗයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට දක්වන්නේ සප්ත සද්ධර්මය. ඒ කියන්නේ සද්ධා, හිරියොත්ප්ප, වීරය, ස්මෘති, ප්‍රඥා කියන මේ කරුණු හත. එතකොට මේවා පිළිබඳව අපි නිතරම අහලා තිනවා සද්ධා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව විශ්වාස කරන ස්වභාවය. එතකොට මූලික වශයෙන් උන්වහන්සේගේ ගුණ ගැන අහලා හිතලා පොතපත කියවලා ඒ සද්ධාව ඇති වෙනවා. ඊට පස්සේ බුදුගුණ භාවනා කරනකොට ඒ සද්ධාව තවත් වර්ධනය වෙනවා. ඊළඟට විදර්ශනා ප්‍රඥාව තුළින් ධහම තේරුම් ගන්න තේරුම් ගන්න යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධහම දකිනවා නම් ඒතනත්තා තමයි තථාගතයන් වහන්සේ දැක ගන්නට සමත් වෙන්නේ කියන තථාගත දේශනාව අනුව විදර්ශනා ප්‍රඥාවෙන් තමයි යම්කිසි කෙනෙකුගේ සද්ධාව ಗುಣ දැනගෙන පහදින තැනට ගැඹුරු සද්ධාාවක් හැටියට ආකාරවතී සද්ධාාවක් හැටියට වර්ධනය අන්නේ කියන සද්ධාව තමයි යම් කෙනෙකුට කෙලස් ප්‍රහාණය කිරීම සඳහා උපකාර වෙන්නේ. ඒ විදර්ශනා ප්‍රඥා සංප්‍රයුක්ත වූ සද්ධාව. ඊළඟට හිරියොත්ප්ප හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජ බය කියලා සාමාන්‍යයෙන් සිංහලෙන් හඳුන්වනවා. නිකම්ම ලැජ්ජ බය නෙමේ පව්කම් වලට ඇති ලැජ්ජා බය. අද ලෝකේ ලැජ්ජාව බය හැටියට හඳුනා ගන්නවා ಗುಣධම් වඩන්න තියෙන ලැජ්ජාව, නිවැරදි දේ කරන්නට තියෙන ලැජ්ජාව, පිරිස අතරට යන්න තියෙන ලැජ්ජාව. ඒවා මේ කියන ලැජ්ජා බය කියන ಗುಣධර්ම නෙමෙයි. ඒවා දුර්වලකම්. ඒතර මේ ලැජ්ජා බය කියලා කියන්නේ ಗುಣධර්ම දෙකක්. ඒ ಗುಣධර්ම දෙකක් වෙන්නේ වරද කරන්නට, පව්කම් කරන්නට, අකුසල් කරන්නට, අපරාධ කරන්නට, දුර්ගුණේ මතු කරන්නට, නොසරුක් විදිහට ක්‍රියා කරන්නට ඇති ලැජ්ජා බය. එතන ලැජ්ජාව කියලා කියන්නේ හැකිලෙන ගතිය, බිය කියලා කියන්නේ බියපත් වෙලා තැති ගන්නවා කියන එක නෙමේ. ඒ වරදට ධෛර්යමත් නොවන ගතිය. ඒන් පසුබාන ගතිය. එතකොට හැකිලෙන පසුබාන ගතිය කුමකටද? යහපත සඳහා නෙමේ වරද කරන්නට සිත හැකිලෙන සිත පසුබාන ගුණය තමයි මෙතන හිරි සහ ඔත්තප්ප කියලා හඳුන්වන්නේ. සද්ධා හිරියොත්ප්ප වීරය ඊළඟට හතරවෙනි කාරණේ බහොස්සුත බහොස්සුත කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද සද්ධර්මයේ පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් නැති බව සුත්තගෙය වෙය්‍යාකරණ ආදී වශයෙන් තථාගතයන් වහන්සේ විවිධ තැන්වල නිවන් මඟ පැහැදිලි කරමින් දේශනා කළ සද්ධර්මයේ පිළිබඳව නැවත නැවත අහලා ධාරණය කරගෙන ඒවාෙහි අර්ථ විමසලා ඒවා පුරුදු පුහුණු කරන්නට යොමු වීම තමයි මෙතන බහුශ්‍රත භාවය කියලා හඳුන්වන්නේ. බාහිර විෂයන් පිළිබඳව බහුශ්‍රත භාවය මෙතනදී අදාළ වෙන්නේ නැහැ. නිර්වාණ මාර්ගයට අදාළ ධර්මකාරණා පිළිබඳ බහුශ්‍රත භාවය. පටිච්චසමුපාදය, ත්‍රිලක්ෂණය, පංචස්කන්ධ, ආයතන ධාතු, ඒ වගේම පරමාර්ථ ධර්ම, චතුරාර්ය සත්‍ය මේවා පිළිබඳව අහලා තියෙන බව අහලා තේරුම් අරගෙන ඒවා ප්‍රගුණ කරන බව තමයි මෙතන බහුශ්‍රත භාවයේ හැටියට හඳුන්වන්නේ. ඊළඟට වීරය. වීරය කියලා කියන්නේ කායික මානසික උත්සාහය. වීරය කුසල කුසල දෙකෙහිම යෙදෙනවා. මෙතන හඳුන්වන්නේ කුසල වීරය. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වෙන වීරය තමයි අකුසල් දුරු කරන්නට, කුසල් වඩන්නට අපට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන්ොත් වීරය ජනිත වෙනවා. ඒ වීරය අපට නිර්වාණගාමිනී මාර්ගයේහි චරණ ධර්මයක් හැටියට උපකාර වෙන්නේ නැහැ. ඊළඟට හයවෙනි කාරණය තමයි ස්මෘති. ස්මෘති කියලා කියන්නේ සතිය, සිහිය. අරමුණ පිළිබඳවත් ඒ අරමුණට ප්‍රතිචාර දක්වන මනෝභාවය පිළිබඳවත් අවදියෙන් කටයුතු කරන්නට පුළුවන් හැකියාව. පූර්ව උපාදානවල එල්බ ගන්නේ නැතිව අනාගත උපකල්පනවල ගිලෙන්නේ නැතිව හැඟීම් වලට වහල් නොවි අරමුණත් සිතත් පිළිබඳව අවධානය යොමු කිරීමේ හැකියාව තමයි සිහිය හැටියට ප්‍රගුණ කළ යුත්තේ. ඊළඟට පඤ්ඤා ප්‍රඥා කියලා කිව්වේ හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන ආදිය විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාව. එතකොට මෙන්න මේ කාරණා හත තමයි සප්ත සද්ධර්මය කියලා කියන්නේ. ඊළඟට ධාන හතර. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන. එතකොට ධාන හතරෙන්ම හඳුන්වන්නේ ඒකාග්‍රතාවය. එතකොට ඔන්න ඔය කාරණා 15 තමයි පසළොස් චරණ ධර්ම හැටියට දක්වන්නේ ඒ ධාන හතර වෙන වෙනම දක්වලා තියෙන්නේ කුමක් නිසාද? දැන් ප්‍රථම ධානය කියන්නේ සමාධිය තමයි. නමුත් ප්‍රථම ධානයෙන් පමණක් අර කියන පුබ්බේ නිවාසානස්සති දිබ්බ චක්කු ආදිය උපදවන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය දක්වා මනස ප්‍රගුණ කළ යුතු වෙනවා. ඒ නිසා තමයි මේ ධාන හතර වෙන වෙනම චරණ ධර්ම හැටියට මෙහිදී දක්වලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ අෂ්ට විද්‍යාවෙන් සහ 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. එතකොට මේ කාරණා ශ්‍රාවකීන්ටත් සාධාරණ වුණාට තථාගතයන් වහන්සේගේ අෂ්ට විද්‍යාව ਸਰවඥතා ඥාණයෙන් යුක්ත වෙනවා. ඒ වගේම 15 චරණ ධර්මය මහා කරුණාවෙන් යුක්ත වෙනවා. ඒ මහා කරුණාවෙන් යුක්ත නිසා තමයි උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් අටාංශක කල්පලක්ෂයක් 16ාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරන්නේ කවර අදිෂ්ඨානයකින්ද බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහපය මම අවබෝධය ලබාගෙන අන් අයට අවබෝධ කරනවා මම මේ සසරෙන් මිදිලා අන් අයත් මුදවනවා මේ භයානක වූ සංසාර සැඩපහරින් මම එතර වෙලා අන් අයත් එතර කරනවා කියන මහා කරුණාවෙන් තමන් අවබෝධ කොටගෙන අන් අයට අවබෝධ කරවීමේ තමන් එතර වෙලා අන් අය එතර කරවීමේ මහා කරුණාව පාදක කොටගෙන පතහගතයන් වහන්සේ මේ චරණ ධර්ම පූර්ණත්වයට පත් කරන්නේ ඒ නිසා ਸਰවඥතා ඥාණයෙන් අෂ්ටවිද්‍යාවත් මහා කරුණාවෙන් පසළොස් චරණ ධර්මයක් පරිපූර්ණ කරමින් ලෝකයේ කිසිවෙකුට සම කළ නොහැකි ආකාරයෙන් මේ විද්‍යාවෙන් සහ චරණයෙන් පරිපූර්ණ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා චරණ සම්පන්න කියලා හඳුන්වනවා. ඉතින් ඒ බඳු ගුණයෙන් යුක්ත වූ මේ භාග්‍යවතුන් වහන්සේට අපගේ සිත කය වචන යන තිදොරින් নমස්කාර කරනවා අපගේ নমස්කාරය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න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 DKA ගුණවර්ධන මිත්තණියට චන්ද්‍රා මහානාම පුංචි අම්මාට ඇහැලියගොඩ පරණගම විසූ BRA පොඩි අප්පුහාමි පියාණන්ට EK ඩිංගිරි මණිකේ මෑණියන්ට සෝමරත්න රණවක සොහොයුරාට සහ ප්‍රියංකා සෝමරත්න දියණියටත් වර්ග પરම්පරාවේ මියගිය සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින DW මහානාම පියාණන්ට ඩී.එම්. මහානාම සුළු පියාණන්ට බත්තර මුල්ලේ මහානාම සිරිවර්ධන මාමාට සහ නිරන්තරයෙන් අප උපස්ථාන කරන දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන බව දක්වලා තියෙනවා. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම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 සුජීවත්ව සිටින ඩී.ඩබ්ලිව් මහානාම පියාණන්, ඒ සුළු පියාණන්, මාමා ඇතුළු මේ දායකත්වයේ දරන පවුල් වල හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට එදුණු මාලනී මහානාම සිරිවර්ධන මෑණියන් ඇතුළු මේ නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි